ප්‍රඥාව පිරිහෙන හැටි. අනුලෝම ඥානයේ නොවැඩීමෙන් පටිච්ච සමුප්පාදය ගැනත් නිවන ගැනත් විරුද්ධ මත පහළ වී නුවණ පිරිහෙයි. සංකාරුපේක්ඛා ඥානයේ හානියෙන් සංස්කාරයන්හි උපේක්ෂාව පහළ කරගන්නා අන්දම නොදැනීමෙන් නුවණින් පිරිහෙයි. මුංචිත කම්මතා ඥානේ පරිහානියෙන් ක්ලේශ සංස්කාරයන් අල්ලාගත් තැනම හරින්නට නොහැකිව නොඑක් ලෙසින් නුවණින් පිරිහෙයි. නිබ්බිදා ඥානේ පරිහානියෙන් අබිරති සංඥාව වැඩි කුසල ධර්ම පක්ෂයේ අනබිරතිය නැතිව නුවණින් පිරිහෙයි. ආදීනව ඥානයේ පරිහානියෙන් සත්ව සංස්කාරයන් පිළිබඳ පවත්නා ආශ්වාද සංඥාව කඩා ගැනීමට බැරිව වැඩිමෙන් දුකටපත්ව නුවණින් පිරිහෙයි. බය ඥානයේ පරිහානියෙන් ඒකාන්තයෙන් බය වශයෙන් දැනගත යුතු සංස්කාරයන් සර්ප ගිනි විෂ ආදීන් සමග එකට වැටි විනාශ මුඛයට පත්වන බිලිඳුන්සේ ඒවා ඇසුරු කරමින් දුකටපත්ව නුවණින් පිරිහෙයි. උද්‍යවඥානයේ පරිහානියෙන් උච්ඡේද දිට්ටි සස්සත දිට්ටිගෙන මිත්‍යා දෘෂ්ටිකව ඥානයෙන් පිරිහෙයි. මේ ආකාරයෙන් පටිපදා ඥාන දස්සනය වැඩි නැතිනම් නුවණට අයත් අංගෝපාංග නොලැබී එය පිරිහීමට පත්වෙයි. මග්ගා මග්ග ඥාන දස්සනය නොවැඩීමෙනුදු මෙසේම ගත යුතු නොගත යුතු ප්‍රතිපත්තිය තේරුම් ගන්නට නොහැකිව නොගත යුතු මඟ ගැනීමෙන් ගත යුතු මඟ නොගැනීමෙන් සම්පූර්ණ ප්‍රතිපත්තිය පැනගොස් නුවණේ පිරිහීම සිදුවේයි කාංකා විතරණ විසුද්ධිය නොවැඩීමෙන්ද සත්වයා පිළිබඳවත් සත්වයා වසන ලෝකය පිළිබඳවත් නොඑක් ආකාර සැකයට භාජනය වී නුවණේ පිරිහීම සිදුවේ. දිට්ඨි විසුද්ධිය වැඩි නැති කමින් නොඑක් ආකාර මිත්‍යා අදහස් වැඩිමෙන් සම්‍යක් දෘෂ්ටිය වඳ වී නුවණේ පිරිහීම සිදුවේ. ඥාන දස්සන විසුද්ධිය නම් වැඩූ ඥානයයි. එය සපුරා ගැනීමය භාවනාවේ ප්‍රධාන තේරුම වන්නේ. මේ ආකාරයෙන් නුවණට අවශ්‍ය වන අංග උපාංග සම්පූර්ණ කර ගැනීම හේතු කොට ප්‍රඥා ශරීරය සකස් වන බව සැලකිය යුතුය. මේ අවයව පංචකය සමුදිත වීමෙන් ඒක సంతාන භාවයට පැමිණීමෙන් ප්‍රඥා ශරීරය හඳුන්වා දිය හැකි වෙයි. එසේ දැක්වෙන අවයව පසෙන් දිට්ඨි විසුද්ධියත් කාංකා විතරණ විසුද්ධියත් ශරීරේ පාද ද්වය වශයෙන් දත යුතුය. මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය පටිපදා ඥාන දස්සන විසුද්ධිය මේ දෙක හස්ත දෙක වශයෙන් ගත යුතුය වෙයි. ඥාන දස්සන විසුද්ධිය ශීර්ෂය වශයෙන් ගත යුතුය. සීලය දැනීම එකකි. එහි පිළිපැදීම එකකි. එහෙයින් සීලයන් පිළිබඳ දැනීම පහළ කරගත් පමණින් සීල විසුද්ධියෙහි පිහිටියේ නොවේ. චිත්ත විසුද්ධි ගැනද සැලකිය යුත්තේ මෙසේමය. නහි කේවල ඥානන මත්තේන චිත්ත විසුද්ධියා පතිට්ඨිතෝ නාම හෝති. නච තත්ත අපතිට්ඨාය උපරි විසුද්ධියෝ සමපාදේතුම් සක්කා යනු ටීකාචාර්ය වචනයයි. තනිකර දැනීම් පමණකින් සීල විසුද්ධියෙහි පිහිටියේ නම් නොවේ. එහි නොපිහිටා මතු විසුද්ධීන් සම්පාදනය කිරීමට නොහැක්කේය යනු එහි තේරුමයි. විදර්ශනාවේ ක්‍රම දෙක සමත යානික ක්‍රමය සහ සුද්ධ විපස්සනා යානික ක්‍රමයයි විදර්ශනා භාවනාවේ ක්‍රම දෙකකි. එහි සමත යානික නම් ඥානේව ඥානුපචාරේවා පතිට්ඨාය විපස්සනං අනුයුංජේ තස්සේතං නාමං යනු කීහෙයින් ප්‍රථමාදී ධානයක පිහිටා හෝ එහි උපචාරයේහි පිහිටා හෝ විදර්ශනා භාවනාවේ යෙදෙන්නාහට කියන නමකි. මෙසේ සමතයානික යෝගාවචරයාහට විදර්ශනා බිනිවේෂය වන්නේ කලින් තමා තුල පහල කරගත් ධානාදියක් ద్వාර කර ගැනීමෙනි. සුද්ධ විපස්සනා යානිකයා හට එසේ කලින් දියුණු කරගත් සමතයක් නැත. ඔහුගේ භාවනාව සමතයට නොමුසුය. ඔහුට අරූප කොටස් ප්‍රකට නැති හේයින් ආරම්භයේ විපස්සනා බිනිවේසය රූප කොටස් මාර්ගේනි. සමත යානිකයාගේ අබිනිවේසය රූප අරූප දෙකෙන්ම ලැබේ. ඔහුට ඒ දෙවර්ගයේම ප්‍රකට වන හේයිනි. මේ ආකාරයෙන් ආරම්භ කරන විපස්සනා ඥාන පරම්පරාව සම්පූර්ණ වන්නේ මේ දෙපක්ෂයම තුලම විසුද්ධිසිත දියුණුවට පත්වීමෙනි. සප්ත විසුද්ධිය ශීල විසුද්ධිය චිත්ත විසුද්ධිය දිට්ඨි විසුද්ධිය කාංකා විතරණ විසුද්ධිය මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය පටිපදා ඥාන දස්සන විසුද්ධිය ඥාන දස්සන විසුද්ධිය යනු විසුද්ධි සප්තකයයි එහි සඳහන් මුල් විසුද්ධි දෙක පළමුවෙන් හඳුන්වා දෙන ලද්දේය දිට්ඨි විසුද්ධියේ පටන් ඇති විසුද්ධි පස දැන් මෙහි හඳුන්වා දිය යුතුව තිබේ මේ විසුද්ධීන් පිළිබඳව නියම තේරුම පහළවන්නේ මෙයට අයත් භාවනාවේ යෙදීමෙනි. එහි සුතමය වූ ඥානය පහළ කර ගැනීමට නම් ඇදහිලිමත්ව විදර්ශනා භාවනා උපදේශයන්හි විමසුම් නුවණ යෙදවිය යුතුය. ඒ පිළිබඳව විශේෂ අවබෝධයට හැඳින්වීම පිළිවෙත ප්‍රතිඵල අනුසස් යන ක්‍රම සතරින් ඥානය මෙහෙවිය යුතුය. හැඳින්වීම දිට්ඨි විසුද්ධි නම් නාම රූපානං යතාව දස්සනං දිට්ඨි විසුද්ධි නාම යනු හේයින් නාම රූපයන් පිළිබඳ ඇති තත් දැකීමයි තමා භාවනාවට යොදාගත් අරමුණ මුලින් රූපයක් වෙන්නටද පුළුවන්. අරූපයක් වෙන්නටත් පුළුවන්. ඒ එසේගත් නාම රූපයන්ගේ ලක්ෂණ වශයෙන්ුත් රස වශයෙන්ුත් පච්චුපට්ඨාන වශයෙන්ුත් වැටහීම සිදුවිය යුතුය. පිළිවෙත භාවනාවට ගන්නා කර්මස්ථාන කොටස් විදර්ශනාවේදී ශරීර වශයෙන් දැක් වූ දේ විය යුතුය. එනම් ස්කන්ධ ධාතු ආදියයි. ස්කන්ධ වශයෙන් සැලකීමේදී මනස ඉදිරියට යොමු කරගත් කේසාදී රූප කොටසක් හෝ එයට ඇතුළත් ප්‍රකටව වැටහෙන වායු ධාතු කොටසක් හෝ විය හැකිය. කේසාදී කොටස්වල පඨවි ධාතුව ප්‍රකටය. පිත්තාදී කොටස්වල ආපෝ ධාතුව ප්‍රකටය. ආනාපානාදීහි වායෝ කොටස් ප්‍රකටය. භාවනා රම්මයට මුලදී හොඳටම ප්‍රකට කොටසක් වෙත සිත යොදවා අභිනිවේෂය සලකා ගත යුතු බව මූලික විදර්ශනා උපදේශයයි. ප්‍රකට නොවන දේ මුලින් ඇල්ලීමෙන් ප්‍රතිඵල දුරස් වෙයි. එසේ සිත එල්බා ගන්නා ඒ අරමුණ නැවත නැවත සිතට හොඳට ප්‍රකට වූවක් කරගත යුතුය. ආරම්භයේදී එකක් වශයෙන් දැනෙන පෙනෙන ඒ කොටස් සිත තැන්පත් වීමෙන් දියුණුවට පත්වීමෙන් එය බෙදි බෙදී වැටහෙන්නට පටන් ගනී. එසේ වැටහීමේදී ඒ ඒ කොටස්වල ක්‍රියාකාරී ස්වභාවයෝද සිතට වැදෙන ස්වභාවයෝද එහි ආධාර ස්වභාවයෝද පැහැදිලි වන්නාහ. එය සිදුවන තාක් මානසිකාරයේ හෙවත් සතියත් සම්පජඤ්ඤයත් හොඳින් තැම්පත් කමින් පවත්වාගත යුතුය. හැම දෙයක්ම මෙනෙහි කොට කිරීමට පුරුදු විය යුතුය. උත්සාහයෙන් එය කළ යුතුය. ප්‍රතිඵල ගුරු උපදේශ අනුව භාවනාවේ යෙදෙන පින්වතුන් හට අතරමඟ ලැබෙන බාධකයන් මග හරවාගත හැකි වේ. එය නැති තැනැත්තා විසින් අතරක සිත නොනවතිනසේ මානසිකාර චිත්ත පරම්පරාව පැවැත්විය යුතුය. සංස්කාරයන්ගේ පැවැත්ම වන මේ ධාතුන් පිළිබඳ ලක්ෂණ රස පච්චපට්ඨානාදිය මෙසේය. පටවිය තද දැඩි බව රළු බව අනෙක් ධාතුන්ට පිහිටවීම සෙසු ධර්මයන් පිළිගන්නා සැටි යන මේ ආකාරයෙන් දැනීම වෙයි. ආපෝ වැగిරෙන ස්වභාවය අනෙක් ධර්මයන් වර්ධනය කරන ගතිය පිඬු කිරීමේ සැටි හැඟීම යන මේ ආකාරයෙන් දැනීම වෙයි. තේජෝ උණුසුම් ස්වභාවය පැසවීම මේරීම මෘදු බවට හැරවීම යන මේ ආකාරයෙන් දැනේ. වායු පිම්බීමේ ස්වභාවය චලනය තල්ලු කිරීම යන මේ ආකාරයෙන් දැනේ. මේ හැඟීම් පහළවන්නේ යතෝක්ත අන්දමින් අරමුණ දෙස එකඟ සිතින් බැලීමේදී ඒ මෙනෙහි කිරීම පවත්වන චිත්ත පරම්පරාව දියුණු වීම හේතු කොටගෙනය. භාවනා මානසිකාරය නොනවත්වා ගෙන යාම මේ විදර්ශනාවේ ප්‍රධාන කාර්යයයි. ලැබෙන තාක් අරමුණු මෙනෙහි කිරීමෙන් සති සම්පජාඤ්ඤ ලැබේ. එසේ නොවෙතොත් ප්‍රමාදයයි. මුට්ටස් සතියයි. මුට්ට සති පුද්ගලයාට භාවනාවක් කොයින්ද? එහෙයින් අප්‍රමාද ප්‍රතිපත්තිය රකිමින් තමාගේ ආසනයේ කය වදින සැටිද එයින් කාය සම්පස්සේ ලැබෙන සැටිද මෙනෙහි කළ යුතුය. මෙසේ කිරීමේදී ඇගේ වේදනාව පහළ වෙතුත් එයද සිත බැහැර යතුත් එයද වෙන යම් කිසි ඇසීම් ආදියක් දැනුනොත් එයද මෙනෙහි කළ යුතුය. අන්තිමේ ඒ සියල්ල අභිභවණය කොට භාවනාරම්මණයට පහසුවෙන් සිත යවන්නට හැකි වෙයි. තමාට හොඳට දැනෙන තමාගේ සිරුරේ චලනය මෙනෙහි කිරීම පහසුය. එයද රූපයයි. ඒ රූපයන්ගේ පහළවන සැටි, බිඳෙන සැටි වැටහෙනවා ඇත. එහි ඒක චලනයක් නොව චලන රාශියක්ම පවතින සැටි මානසිකාරයට ඉදිරිපත් වෙනවා ඇත. එයට සම්බන්ධ නාම ධර්මයන් ක්‍රමයෙන් වැටහෙන්නට පටන් ගන්නවා ඇත. මෙසේ ඒ ඒ රූප අරූප ධර්මයන්ට අයත් ලක්ෂණාදියත් සමග ඒ ඒ කොටස් එකින් එකට වෙන් වෙන් වෙමින් පිරිසිඳමින් පහළවන දැනීම නාම රූප පරිච්ඡේද ඥානයයි. ගන්නා අරමුණට සිත හොඳින් යොදාගෙන හිඳීමට හැකි වෙයි. එහෙයින් එහි මීට කලින් දැනගන්නට නොලැබුණු විසිතුරු දැනීමක් පහළ වෙයි. අත්පා දිගහැරීම් ආදියද මෙනෙහි කිරීමෙන්ම සිදුවන හේයින් එයට සිත යැවෙන විට සිත එහි වැටෙන සැටියෙන්ද හැපෙන සැටියෙන්ද වැටහෙයි. ක්‍රමයෙන් මානසිකාරයේ දියුණු කරන විට මේ හැම තැනම විශේෂ දැනුම පහළ වෙයි. ගුරු උපදේශය ඇතිව මේ භාවනාව ගෙන ආයුතු බව මෙහිදී විශේෂයෙන් තේරුම් ගත හැකි වෙයි. මුලදී චිත්ත සමාධිය දියුණු කොටගෙන සිටියෙකුට රූපයන් පිළිබඳ එකකින් එකක් වෙන්කොට දැනීම ඉක්මනින් සිදුවේයි. අරූප වූ නාමයන් පිළිබඳවද එසේම දැනීම වෙයි. මෙහිදී ඉදිරිපත් වන හැම අරමුණකදීම මේ වෙන්කොට ගන්නා දැනීම පහළ වෙයි. අරමුණත් අරුමන දැනීමත් වෙන්වෙන් වී සිතට දැනෙන අවස්ථාවේදී සත්ව පුද්ගල හැඟීම නැති වෙයි. අරමුණ බෙදි බෙදී වැටහෙන්නට පටන් ගනී. පාඩම් නිසා නොව අසා ගැනීමක් නිසා නොව අනුන්ගේ කතාවක් විශ්වාස කිරීම නිසා නොව තමාටම මේ හැඟීම පහළ වන විට සිතට ඊතා උසස් ශක්තියක් ලැබී ඇත්තේය. ලැබෙන තාක් අරමුණු සම්බන්ධ කරගෙන පවත්නා මේ ශක්තියත් සමග යතෝක්ත හැඟීම මේ නාම රූප පරිච්ඡේද ඥානයයි. මෙයින් ලැබෙන ආනිසංසය ඔබට මෙසේ දැනේ. සත්ව සම්මෝහ නැති වෙයි. මිත්‍යා දෘෂ්ටි නැති වෙයි. අසම්මෝහ භූමියේහි සිත පිහිටයි. යථා භූත දර්ශනය නාම රූප වවත්තාණය සංකාර පරිච්ඡේදය යන නම්ද මෙයට විවහාර කෙරෙති. මෙහි සඳහන් කළ පිළිවෙත ඊතා සංක්ෂේප ක්‍රමයයි. අටලොස් ආකාර පිළිවෙතක් මේ සඳහා දක්වන ලද්දේය. ඒ ක්‍රමයන් ආචාර්යවරුන් විසින් තේරුම්ගෙන ඒ ඒ අවස්ථාවලදී ඒ ඒ පුද්ගලයන්ගේ සුදුසුකම් අනුව යෙදෙන බව සැලකිය යුතුය. යෝගාවචරයාට ඒ හැම ක්‍රමයක්ම නොදැනීමෙන් භාවනාවට පාඩුවක් නොවන බව දත යුතුය. තවද මේ දිට්ඨි විසුද්ධිය පිළිබඳ පිළිවෙත මෙහි දැක් වූයේ සමතය පුරුදු කරන පුද්ගලයෙකු සම්බන්ධ චිත්ත తত্ত্বය අනුගමනය කිරීමෙනි. කලින් ඔහු චිත්ත විසුද්ධිය ලබා සිටි හේිනි. එසේ පුරුද්දක් නැති ශුද්ධ විදර්ශක යෝගාවචරයා විසින් මෙහිදී මීට වඩා වැඩ රැසක යෙදිය යුතුය. ආචාර්යවරයා විසින්ද ඒ අන්දමින් අනුශාසනා කළ යුතුය. සක්මන් භාවනාවත් ආසන භාවනාවත් අනෙක් හැම ඉරියව් රසත් සමාධිය වැඩෙනසේ යොදවාලීමට මෙහිදී කර්මස්ථානාචාර්යවරයා උනන්දු විය යුතුය. ප්‍රථමයෙන් සමතේ වැඩ නොකොට විදර්ශනාවෙන්ම මේ භාවනාව ආරම්භන පින්වතුන් විසින් සංකාර සම්මස්සන කාලයේදී පඨවි ආදී ධාතු වශයෙන් මානසිකාරයේ හෙවත් සැලකීම පුරුදු කළ යුතුය. එහිදී ධාතුන් පිළිබඳ ස්වභාව කෘත්‍ය ආදී සහිතව අවබෝධය යතෝක්ත සල්ලක්කන චිත්තයට පැහැදිලි වෙයි. මේ අවස්ථාවේදී සිත එතරම්ම පිරිසිදු නොවන හේයින් අතරින් පතර ඒ සල්ලක්කන චිත්තේට බාහිර කාමාදී අරමුණුදු හමුවන්නට සම්බන්ධ වී පහළවන්නට ඉඩ තිබේ. මෙහි යෝගාවචරයා හට ලැබී තිබෙන්නේ ෂණික සමාධියයි. එයද අතිශයින් තරුණය. එසේම දුබලය. මේ ස්වභාවයන් හේතු කොටගෙන අතරින් පතර පහළවන වික්ෂිප්ත චිත්තයන් යතෝක්ත සල්ලක්කන චිත්තයන් විසින් යටපත් කර ගැනීමේ සමත්කම ලැබේ නම් එකල්හි කාමචන්දාදී නීවරණ බලය මැඩුණු බව තේරුම් ගත යුතුය. අරමුණෙහි ටික වේලාවක් රඳවා ගැනීමට සමත් හේයින් ප්‍රතිපක්ෂ ධර්ම වලින් අනබිබූත හේයින්ද උපචාර සමාධියට සමාන බලයක් එහි තිබේ. සෝපීහි ආරම්මනේ ඒකකාරේන පවත්තමානෝ පටිපක්කේන අනබිබූතෝ අප්පිතෝ විය චිත්තං නිච්චලං තපේති යනු විසුද්ධි මග්ග ටීකාචාර්ය වචන හේයින් මේ ෂණික සමාධියේද හොඳට ශක්තිමත් බව දත යුතුය විදර්ශනා භාවනාවේ යෙදින්නහුගේ සල්ලක්කන චිත්තය යම් ප්‍රකට අරමුණක් රැගෙන පවතිනම් එය එක් අරමුණක් සලකා ඊළඟට එබඳුම තවත් අරමුණක්ද ඊළඟට තවත් අරමුණක්දයි සල්ලක්කන චිත්ත පරම්පරාව එක් ආකාරයකින් වෙන සිතකින් අතරක් නැතිව පවතී අරමුණ නානාකාර උවත් ඒ හැම තැනම එකම සල්ලක්කනාකාර වූ චිත්තයේ සමාබිතාකාරය එක සමානය. පළමු ඇන්න යම්බදු සමාහිත වූ සිතකින් සලකානම් දෙවැන්න තුන්වැන්නද එබඳු වූ සිතින් සලකයි. හැම සල්ලක්කණයම සමාහිතය. මෙසේ පැවති මේ සිත ප්‍රතිපක්ෂ නීවරණයන්ගේ බලයට යට නොවූයේය. මෙබඳු මේ ෂණික සමාධිය අර්පණා සමාධියසේ බලවත්යයි දත යුතුය. මේ චිත්ත විසුද්ධියයි. උපචාරත් ධාන ධර්මත් චිත්ත විසුද්ධිය බව අර්ථ කතාවේ ප්‍රකාශිත විය. මේ විදර්ශනා පූර්වක භාවනාවේ චිත්ත විසුද්ධිය මෙහි ප්‍රකාශිත ෂණික සමාධියයි. එයද උපචාර සමාධියෙහි සංග්‍රහ කිරීමෙන් යතෝක්ත ප්‍රකාශය කරන බව දත යුතුය. උපචාරය පමණක් ලැබෙන කර්මස්ථාන මුලදී දක්වන ලද්දේය. එහි උපචාරය යයි කීයේ ෂණික සමාධියමයි. පඨමස්ස ඥානස්ස පරිකම්ම ගෝත්‍රභූච පටමස්ස ඥානස්ස අනන්තර පච්චේන පච්චයෝ යයි වදාළ පරිදි ධාන චිත්ත වීතියේ ලැබෙන ධාන චිත්තයට මුලින් ලැබෙන සිත මෙන්ම එයින් ප්‍රථම පරිකර්ම වශයෙන් උපදනා අවස්ථාවේ චිත්තයද උපචාරනාමයෙන් විවහාර කරන ලද හේයින් මෙයට උපචාරනාමය සුදුසුය. නාම රූප පරිච්ඡේද ඥානය මේ චිත්ත විසුද්ධිය සම්පූර්ණ වීමෙන් ලැබෙන්නේය. එහිදී නාම රූප දෙවර්ගය නියම වශයෙන් බෙදී නුවණට පෙනෙන්නට පටන් ගනී. භාවනා රම්මණය සඳහා ආශ්වාස ප්‍රාශ්වාස හෝ ඒ වේගයෙන් දැනෙන ශාරීරික චලනය හෝ යොදාගෙන තිබේ නම් ඔහුට මේ සංස්කාර පරිච්ඡේදය ඊතා පැහැදිලි ලෙසට වැටහෙන්නට පටන් ගනී. ඒන් දියුණු වූ මේ නුවණට ලැබෙන හැම අරමුණක්ම පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නේය. භාවනාවේ යෙදෙන යෝගාවචරයාට ඒ සඳහා විශේෂ උත්සාහයක් නැතත් අනායාසයෙන් ඒ පිළිබඳ වැටහීම සිදුවන්නේය. එය ඕනෑකමින් සිතා ගැනීමෙන් පහළ වෙතොත් භාවනාමය ඥානය නොවේ. චින්තාමයයි. එනම් ස්වශක්තියෙන් දුටු ඇසු උගද්දේ අනුව පහළවන ඥානයයි. භාවනාමය ඥානය මේ දෙකින්ම දියුණු වූ ධර්ම ස්වභාවය වසා සිටි කෙලෙසුන් දුරු වීමෙන් පහළවන නියම දැනීමයි. දික්ටි විසුද්ධිය නම් සත්ව පුද්ගල හැඟීමෙන් අහක් වූ පිරිසිදු දැනීමයි. සදොරට අරමුණු වන තාක් රූපාදී අරමුණු නාම රූප දෙකට බෙදී වැටහෙන කලෙහි සත්ව පුද්ගල සම්මෝහයට ඉඩක් නොලැබේ. මෙසේ මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදීම සැලසෙයි. චිත්ත බල වැඩෙයි. සමාධි බලය දියුණු වී තිබේ. ගත් අරමුණ හැර අන් අරමුණු අඩුය. එහි තැන්පත් වෙයි. මෙනෙහි කිරීම පහසුය. ලැබෙන තාක් අරමුණු හැම විටම මෙනෙහි කිරීමට සමර්ථ වේ. හමුවන අරමුණක මුල මැද අග යන මේ අවස්ථාවලින් වැඩි කොටසක් අත්‍යන්තයෙන් මෙනෙහි කළ හැකි වෙයි. එයින් සල්ලක්කන චිත්ත පරම්පරාව නොනවත්වා දිගට ගෙන යාමට උනන්දුව එතන සිට පහළ වෙයි. කර්මස්ථානාචාරීන් වහන්සේට මේ తත්වයේ දැනගන්නට ලැබුණ විට උන්වහන්සේ සුදුසු පරීක්ෂණයකින් පසු මෙනෙහි කිරීම දියුණු කිරීමට උපදෙස් දෙන්නාහ. යෝගාවචරයාගේ සෑම ඉරියව්වකම ඒ දියුණු මානසිකාරය නොනවත්වාගෙන යාම සිදුවේ. ආසන භාවනාවේදීද සක්මනේදීද විශේෂයෙන් මෙහි ප්‍රතිඵල මතුවන්නට පටන් ගනී. මෙහිදී යෝගාවචරයාගේ වැඩ බොහෝ හිමින් සිදුවේ. ඔහුට අත්පා දිගහැරීමේදී හැකිලීමේදී පළමුවෙන් ඒ ඒ ක්‍රියා පැවැත්වීමේ කැමැති සිත් වැටහෙයි. එසේ හැම ක්‍රියාවකදීම දෙක දෙක සැලකීමට සිදුවේ. ඇකිලීමේ කැමැති සිත ඇති කලෙහි ඇකිලීම සිදුවේ. දිගහැරීමේ සිත ඇති කලෙහි දිගහැරීම සිදුවේ. තමාට හොඳටම රූපාරූප ධර්මයන් ප්‍රකටව වැටහෙන හේයින් එහි හේතුන්ද ප්‍රත්‍යක්ෂව වැටහෙන්නට පටන් ගනී. ප්‍රකට වූ නුවණට හමුවන මේ අවබෝධය දියුණු වූ පසු රූපය පහළ වීමට හේතු වන අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය යන මේ හේතුන් පිළිබඳ අවබෝධයේද අනුමාන වශයෙන් ලැබේ. නාමය වන සිතටත් සිත සම්බන්ධ ධර්මයන්ටත් හේතුද ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ වෙයි. එය මෙසේය. රූප අරමුණක් ඇසේ ගැටීම නිසාද, ශබ්ද අරමුණක් කනේ ගැටීම නිසාද, ගන්ධ අරමුණක් නාසිකාවේ ගැටීම නිසාද රස අරමුණක් දිවේ ගැටීම නිසාද පොට්ටබ්බ අරමුණක් කයේ ගැටීම නිසාද සිත් පහළවන හැටිද පස්ස වේදනා සංඥා චේතනා පහළවන හැටිද ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහෙන විට මෙබඳු අවස්ථාවේ ඔහුට පච්චේ පරිග්‍රහ ඥානය පහළ වෙයි කර්ම પરම්පරාවත් විපාක પરම්පරාවත් පැහැදිලි වන කලෙහි මේ යෝගාවචරයා හට කාංකා විතරණ විසුද්ධියෙන් චිත්තය දියුණු වෙයි. කර්මයක් කරන්නෙක් හෝ විපාකයක් විඳින්නෙක් නැතයි වැටහීම සිදු වෙයි. ඒව මේතං අභිඤ්ඤාය බික්කු බුද්දස්ස ශාවකා ගම්බීරං නිපුණං ශුඤ්ඤං පච්චයං පටිවිජ්ජති මෙසේ දැන බුද්ධ ශ්‍රාවක මහණතෙමේ සියුම් වූ වේදක කාරක ශූන්‍ය වූ ප්‍රත්‍ය ප්‍රතිවේද කරයි. එහි ප්‍රතිඵලය නම් කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ වීමෙන් ඒ පුද්ගලයා හට ලැබෙන ප්‍රතිඵලය යෝගාවචරයා මානසිකාර භූමියේ ගැඹුරට ගොස් ඒ බව හැඟෙවෙන ඉරියව්ද කතාද වෙනත් එබඳු ගති පැවතුම් ඇසුරු කරන හැටි දැනගන්නට ලැබීම කාලාත්‍රය පිළිබඳ වූ ජීවිත සැකයන් ලිහි තිබෙන හැටි ප්‍රකාශ වෙයි. මේ හේතු කොටගෙන තුනුරුවන් කෙරෙහි ආචාර්යන් කෙරෙහි තමාට උපකාර වූවන් කෙරෙහිද මහත් භක්තියක් ඔහුගේ මුවින් ප්‍රකාශ වෙයි. ඔහුලානට නොහැකි අන්දමින් බලවත් ප්‍රීතියක් ගලන්නට පටන් ගනී. එය නිතරම ප්‍රකාශ කෙරෙමින් කර්මස්ථාන භාවනාව පවා මදකට නතර කරයි. භාවනාවෙන් පිටපැන පවත්නා යෝගාචරයාගේ මේ తত্ত্বය ඔහුගේ භාවනා දියුණුවට බාධක හේයින් මෙහිදී උපදෙස් දෙන්නාගේ පිහිට ඊතා උසස් වශයෙන් සැලකිය හැකිය. මේ ඥාණයෙන් සම්පූර්ණ වූ විදර්ශක යෝගාවචරයා බුදු සසුනේහි අස්වැසුම් ලද්දකි. නියත ගතික චුල්ල සෝතාපන්නේකි. මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය කාංකා විතරණ විසුද්ධිය මේරුණු පසු භාවනා රම්මණයේ මුලත් මැදත් පැහැදිලිව වෙන්වෙන්ව පෙනේ. ඒ ආරම්මණය මුල් මුල් කොටස් පහළ වෙමින් නැති වෙමින් යන කල්හි ඊළඟට අරමුණු පහළවන බවද පැහැදිලි වෙයි. සක්මනේදී පාතැබීම්, එසවීම් යන මෙහිද හිඳීම් ආදීෙහිදී හටගන්නා දුක් වේදනාවලදීද එකක් පහළ වී පැවති නැති වී ක්‍රමෙන් සංසිඳන හැටි ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙයි. හටගන්නා දුක් වේදනා ආදිය කීප විටක් මෙනෙහි කිරීමේදී සංසිඳීම වෙයි. මෙසේ මෙහිදී යෝගාවචරයාගේ සිතට නාම රූප සම්මර්ෂණය හොඳට අසු වී පවතී. ඒ හේතු කොටගෙන උදයව්‍ය දෙකින් තොර කිසිත් නැති බව වැටහෙයි. සල්ලක්කන චිත්තය වූ විදර්ශනාවට නැගුණු ධර්මයන් පැවති තුනී වී යන්තමින් දරන තත්වයටද පත්වී අවසන්හි සියලු අන්දමින් නැති වී යනු සිතට දැනෙන හේයින් ගෙවි ගෙවි යන තේරුමෙන් ඒවා අනිත්‍යයි සම්මස්සණය වෙයි. එක් එක් දුක් වේදනාවක් පහළ වී මානසිකාරයෙන් පසු නැති වෙන විට තවත් දුක් වේදනාවක් පහළ වෙයි. මෙසේ নিরතුරුව දුක් වේදනාවන් සලකන ඔහුට දුක්ඛ රාශියක්ම යයි ප්‍රත්‍යක්ෂව සම්මර්ෂණය වේ. මේ අනිත්‍ය ස්වභාවයන්ද දුක්ඛ ස්වභාවයන්ද සිදුවන පහළවන හැටි සැලකීමේදී එම ස්වභාවයන් වැළකීමේ අධිපතිකමක් තමාට නැත. එහි ඉසුරු බවක් නැත. එහෙයින් අනාත්මයයි සැලකීම වෙයි. මෙසේ සුද්ධ සලක්ෂණ චිත්තයට අනිත්‍ය දුක්ඛ අනාත්මයයි අනායාසයෙන් යම් දැකීමක් පහළ වේ නම් එය චින්තාමයත් නොවේයි සුතමයත් නොවේයි ඒ වනාහි භාවනාවෙන් ජනිත ඥානයයි එයද ප්‍රත්‍යක්ෂ සම්මර්ෂණයයි මේ ආකාරයෙන් කීපවරක් දැකීමෙන් සිතට දැනීමෙන් ලද අනනුභූතිය අනුව අතීත පසු වූ සිදුවීම් ද මෙසේය. අනාගත සිදුවීම් ද මෙසේය. වර්තමාන සිදුවීම් ද මෙසේය. කොතනත් මෙසේය. කාගෙනත් මෙසේයයි කියා අනුමාන සම්මස්සනයද දියුණු වෙයි. මෙකී සම්මස්සන ඥානය ක්‍රමයෙන් දියුණුවට පත්වීමේදී සංස්කාරයන් පිළිබඳ සැලකීම ණය විපස්සනා සංඛ්‍යාත කලාප සම්මස්සන වශයෙන් සියල්ල නොහැර අසු වී සැලකීමට පුළුවන් වෙයි. විදර්ශනාව සඳහා අරමුණට ඉදිරිපත් සංස්කාරයන් පිළිබඳ අනිත්‍ය ආදී වශයෙන් වැටහීමේදී සෙසු සංස්කාරයන් ගැනද ඒ අනිත්‍ය ආදී ලක්ෂණ පැතිර ඇති බව වටහා ගැනීමෙන් පහල කර ගන්නා දැනීම ණය විපස්සනාවයි. එයම අතීත ආදී කොටස් 11කට ඇතුළත් කොට කලාප කොට මෙනෙහි කිරීම සිදුවන හේයින් කලාප සම්මර්ෂණයද වෙයි. මේ ආකාර මෙනෙහි කිරීමේදී උපදිනා උපදිනාතා සංස්කාරයන් උපදින කෙනෙහිම සැලකීමට සමර්ථභාවය ලැබෙන විට ඒ විදර්ශනාවගේ ආනුභාවයෙන් ඕබාසෝ පීති පස්සද්දී අදිමොක්ඛෝච පග්ගහෝ සුඛං ඥාන උපට්ඨාන උපේක්ඛාච නික්ඛන්තිච යන්නෙන් ඉගන් වූ විදර්ශනා උපක්ලේශය පහලවන්නාහ. එහි ඕබාස නම් ආලෝකයයි. එය Taman හට පෙනෙයි. බලවත් ප්‍රීතියද පහළ වෙයි. ශරීරයේ පස්සද්ධිය වූ බර නැති ගතියද පහළ වෙයි. අදිමොක්ක නම් බලවත් ශ්‍රද්ධාවද පහළ වෙයි. පග්ගහ නම් වීරියයි. එයද සුඛයද තියුණු වූ විදර්ශනා ප්‍රඥාවද සතියද මධ්‍යස්ථාකාර උපේක්ෂාවද යන මේ ගුණ ක්‍රමක්‍රමයෙන් පහළ වෙයි. මේ සියලු තන්හි සියලු තෘෂ්ණාව වූ නිකාන්තියද නොදනම වාගේ පහළ වෙයි. මුලදී කියන ලද සිතේ දියුණු ගති පහළ වූ විට එය මාර්ගඵලය නසා ලැබුණු ගුණයයි වරදවා සිතා ගනී. මෙයින් ඔහුට භාවනාවේ කොනකට යාමට නොහැකි වෙයි. තමාගේම දැනීමෙන් හෝ ආචාරීන්ගේ මෙහෙයවීමෙන් හෝ මෙනෙහි කිරීමෙන් නියම මගට බැසීමෙන් පහළවන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියයි. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සංස්කාර ධර්මයන් පිළිබඳ පැවති සම්මස්සනයේදී ඒ ධර්මයන්ගේ උත්පාදයට භංගයක් දෙක ඒ ඒ අවස්ථාවේම දක්නා නුවණ පටන් ගැනීමේදී තරුණ උදයබ්බය ඥානයයි. විදර්ශනා උපක්ලේශ වශයෙන් පැවති ඕබාස ආදිය මෙනෙහි කිරීමෙන් හෝ නොමෙනෙහි කිරීමෙන් හෝ තමාට ප්‍රකටව දැනනු නාම රූප ධර්මයන්ම නිරන්තරව සරකන කල්හි ඒ ඕබාස ආදී උපක්ලේශයන් ඉක්මගෙන තනිකර උදයබ්බෙහිම ඥානය පවතී. එකල්හි මේ යෝගාවචරයාට සල්ලක්කණයක් පාසා මෙනෙහි කළ අරමුණද ඉපිද බංගයට පැමිණෙයි. ඒ ඒ අරමුණ එතනම නැති වෙයි. එය වෙන දෙයකට යන්නේ නැත. යනු හොඳින් වැටහෙන හේයින් නාම රූප ධර්මයන්ගේ ෂණයක් පාසා තිබෙන උදේවැය දෙක පෙනෙයි. මෙයින් ඒ සංස්කාරයන්ගේ උදය හා වය වෙන්වෙන්ව ප්‍රත්‍යක්ෂව තේරුම් ගැනීම සිදුවේයි. එය බලවත් උද්‍යප්පේ ඥානයයි. පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ පටන් ගැනීම මෙයයි. මෙතෙන් පටන් බංග, බය, ආදීනව, නිබ්බිදා, මුංචිත කම්යතා, පටිසංඛා සංඛාරුපේක්ඛා අනුලෝම යන ඥාන පරම්පරාව සියල්ලම එකතු කොට පටිපදා ඥාන දර්ශන විසුද්ධියයි විවහාර ලැබෙයි. ඥාන දර්ශන විසුද්ධිය නම් මාර්ග ඥානයයි. මෙසේ මේ සප්ත විසුද්ධි ක්‍රමයෙන් ලැබෙන ප්‍රතිපත්තිය විදර්ශනා භාවනා ක්‍රමය බව සංක්ෂේපයෙන් සලකා ගත යුතුයි. ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥාවෙන් ලැබෙන අවස්ථා හා සම්මස්සන ආදී ඥාන පරම්පරාවේ විස්තරයද සවිස්තර උපදේශයන් දක්වන විට ප්‍රකාශයටපත් කරනු ලැබේ. යතෝක්ත ඥානයෙන් ලැබීමේදී පහළවන හැඟීම් හා తත්වයේද කල්ැතිව යෝගාවචරයන්ට දැනුම් දීම හානි කර බව සැලකිය යුතුය. එසේම මේ භාවනා ක්‍රම සියල්ල පිළිබඳවම උපදෙස් ගැනීමට ඇසුරු කළ යුත්තේ ප්‍රතිපත්තියෙහි යෙදුණු කල්යාණ මිත්‍ර ගුණ සම්පන්න ආචාර්යයන් බව සලකා ගත යුතුය. කල්යාණ මිත්තතෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංශකා යනුවෙන් ලැබගත යුතු කල්යාණ මිත්‍ර සම්පත්තිය වදාරන ලදී. මේ පද තුනෙන්ම කල්යාණ මිත්‍ර සංසර්ගයේහි භක්තිය උපදවන සේක. එහි කල්යාණ මිත්‍ර ලක්ෂණ මෙසේයි. කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා සම්පන්න, සීල සම්පන්න, සුත සම්පන්න, සමාධි සම්පන්න, පඤ්ඤා සම්පන්න වේයයි කියා කල්යාණ මිත්‍ර ගුණ 8ක් දක්වන ලදී. කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා ගුණයෙන් සම්පූර්ණ හේයින් බුදුන් වහන්සේ සහ බෝධියද කර්ම විපාකද විශ්වාස කරයි. එහෙයින් සම්බෝධයට හේතු සතුන් කෙරෙහි හිතෛෂීභාවය නොහැර සිටී. පිරිසුදු සීල සම්පන්තියෙන් යුක්ත වීම හේතු කොටගෙන සබ්‍රාහ්මචාරීන් හට ප්‍රියමනාප වෙයි, ගරු වෙයි, සලකිලි ලබන්නෙක් වෙයි, වර්ධ දුටුතන චෝදනා කෙරෙයි, පාපයට ගරහන්නෙක් වෙයි, චක්කුපාල ස්වාමීන් මෙන් තම පහසුව නොබලා පවිටන් දුරු කරයි. ඔවුන් සමග සබදකම් නොපවත්වයි. කර්මස්ථාන පටිසංයුක්ත කතාව හා තදනුකූල ධර්මදේශනාව පැහැදිලි කොට කීමෙහි මනා සමත්කමකින් යුක්ත වෙයි. අනුන්හට අවවාද දෙන ගමන් අනුන්ගෙන් ලැබෙන වචනද ඉවසීමෙහි සමත් වෙයි. කෝපාදියක් පහළ නොකොටගෙන පර කතාවන් ඉවසන සුළු වෙයි. සුත සම්පත්තියෙන් යුක්ත වූ මේ කල්යාණ මිත්‍රයා පටිච්ච සමුප්පාද ආදී ගැඹුරු ධර්ම කොටස් තැනට සුදුසු අන්දමට ප්‍රකාශ කරයි. තමහට ලාභ ලැබෙන කතාද හිතවතුන්හට ලාභ පැවරෙන කතාද පරලාභයන් වැළකීමේ කතාද නොකරයි. තිරච්ඡාන කතාද නොකරයි. දස කතා වස්තු පටිසංයුක්ත කතාවන් පවත්වයි. ත්‍යාග ගුණයෙන් හෙබියා වූ කල්යාණ මිත්‍රයා අල්පේච්ඡයෙක් වෙයි. ලද දෙයින් නොසෑහි මතු බලාපොරොත්තු වන්නේක් නොවේ. අධික ලෝභයෙන් නොමැඩුනේ වෙයි. නැති ගුණ ගුණ අඟවන පාපිච්චයෙක් නොවේ. ඇති ගුණය හෝ කියාපා පිළිගැනීමෙහි පමණ නොදන්නා මහිච්චයෙක් නොවේ. විවේක වත්පුරමින් එයට ಗುಣ කියන්නෙක් වෙයි. නුසුදුසු පුද්ගලයන් සමග එකතු නොවේයි. සුදුසු පුද්ගලයන් සමග වුවද පමණ දන ආශ්‍රය කරයි. වීරය ගුණයෙන් සපුරාගත් සිතති කල්යාණ මිත්‍රයා නොපසු බටය. දැඩිවගත් වීරියෙන් යුක්තය. කුසීත පුද්ගලයන්ගෙන් තොර වෙයි. ಗುಣ කැමැති ශාසනා ආචාරයට ආදර්ශ සම්පන්න වෙයි. වීර කතා ඇති වෙයි. කෙලස් මුල් බස්නා වැඩපිළිවෙලෙන් තොර වූයේයි. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් වැඩිමෙහි ප්‍රයුක්ත වෙයි. සත්වැනට හිත පිළිවෙතෙහි උනන්දු වෙයි. සති සම්පත්තිය යුක්ත වූ කල්යාණ මිත්‍රයා නිතර එළඹ සිටි සිහියෙන් යුක්තව වැඩෙහි හෙදෙයි. ප්‍රමාදයෙන් තොරව අප්‍රමාදයෙන් නිබඳ එසවුණු සිත් ඇත්තෙක් වෙයි. මුලාවෙන් තොර වෙයි. සමාධි සම්පත්තියෙන් යුක්ත වූ මේ කල්යාණ මිත්‍රයා වික්ෂිප්ත කමින් ඈත් වෙයි. යෝග භාවනාව අත්පත් කොටගෙන මතුමත්ෙහි අභිවෘද්ධිය සඳහා වැඩ කරයි. ප්‍රඥා සම්පත්තියෙන් යුක්ත වූ කල්යාණ මිත්‍රයා අවිපරිතව දනයි. මෙසේ හෙතෙම සති සම්පත්තියෙන් කුසල ධර්මයන් පිළිබඳ පැවතුම් සොයමින් නුවණින් සතුන් කෙරෙහි හිතේශීතාව තත්ත්ව පරිද්දෙන් දැනගෙන සමාධියෙන් එකඟ සිත් ඇතිව වීරියෙන් සතුන් අවැඩින් වළක්වා වැඩෙහි හිත ක්‍රියාවෙහි යොදවයි